වීර්ය චෛතසිකයට විපරිණාම වෙන්නේ කියන්නේ ඇත්තටම කියනවා නම් දෙකම එකමයි. බාහිර ලෝකයේ යම් විපරිණාමයක් දකින්න නම් ඒක චිත්ත චෛතසික ධර්ම වලින් තමයි දකින්නේ. විපරිණාම වෙනකොට ඇතුලේ ධර්ම වලත් චිත්ත චෛතසික වලත් විපරිණාමය සිද්ධ වෙනවා. ඉතින් ඒක හරිම දාර්ශනිකයි ඥාන මීමන්සා නුවණට අහු වෙන දෙයක්.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 මට මතක අපි නිල්ලම ඉඳද්දී සාකච්ඡා කරා අපි ඔක්කොමලා ආධුනිකයෝ සාකච්ඡා කරනකොට ඕලම්තින් ඇවිල්ලා හිටියා අධ්‍යයනයක් සඳහා ආපු මාත් එක්ක කිව්වා දැන් සත්‍යන වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය දිගටම එක විදිහට පවතිනවා සත්‍ය කියනක චෛසික ධර්මයක්. ඒක දිගට පවතිනවා. ඒ නිසායි මේ පදනම ඉඳගෙන අනිත් වෙනස්කම් බලන්න පුළුවන් කියන්නේ.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 ඊට පස්සේ ආනේ මම මෙච්චර කල් මේක දැනෙන්නේ නැණි අදනේ දැනගත්තේ කියලා ඒක සතුටු වෙලා උනන්දු වෙලා ආයෙ හොඳට භාවනා කරගෙන යනකොට සතිය මුදුන්පත් වෙගෙන එනකොටත් කියලා දෙයතු බණක් තියෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඇතුළත තමා වශයෙන් සාකච්ඡා කළ යුතු පැත්තක් තියෙනවා.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 ඉතින් ඒකදී සාමාන්‍යයෙන් දැන් කාලේ වචන වලින් අපි කියනවා නම් වර්තමාන මොහොතට එළඹ සිටීම. එහෙම නැත්නම් අප්‍රමාදයය. එහෙම නැත්නම් කරන දෙයක් මුළු හදින්ම කරලා එහි සීය පැවැත්වීමය එළඹ සිටීමය ආදි වශයෙන් වචන ටික සඳහන් කරනවා. නමුත් ඒ ඒව අතර සංකරණ අවින වචන. සමාධිවත් ත්‍රිපිටකෙම ගත්තේවා තමයි. අටුවාචාරින් වහන්සේලා ඒකට මේ සතිය හඳුනා දීමේදී සති චෛතසිකය අනිකුත් චෛතසිකයන්ගේ වෙන් කර දැක්වීම සඳහා මේක සතියේ ලක්ෂණ මේවාය රසයේ මේකේ පච්චපට්ඨාන මේමේ පදට්ඨාන මේමේ කියලා හඳුන්වා දීමේ සම්ප්‍රදාන කුල රාමුවක් තියෙනවා. ඒක ත්‍රිපිටකේ කෙලිම සඳහන් වෙන එකක් නෙවෙයි. නමුත් ඒ ආධාරයෙන් සංග්‍රහ කරලද පසු කාලීන විස්තරයක් සතිය හඳුනාගන්නේ අපිලාපන ලක්ෂණයේ වශයෙන්. අපිලාපන ලක්ෂණ සති. අපිලාපන ලක්ෂණය දැනගන්න නම් අපිලාපන කියන්නේ පිලාපන කියන වචනේ විරුද්ධාර්ථය. පිලාපන ලක්ෂණය අපි සිංහල නගලා තියෙන පොලාපනින කියන අදහස. වතුරේ පොරපකැලක් දැම්මොත්, ලබු කබලක් දැම්මොත්, ඍජුබෝම් කැලක් දැම්මොත් ඒක වතුර උඩ රැල්ලත් එක පොලාපයි. වතුරට වැඩි මෙලෙක් දෙයක් කරත් අඩු දෙයක්, බුරුල් දෙයක්, සහැළු දෙයක් දැම්මොත් කොලාපයි. මේ තමයි සතිය නැති හිතේ හැටි. හිත අරමුණ මත නිකන් ওই තරන්දි තරන්දි කියලා මිසක කවදාකවත් කිදා බහින ගතියක් නැහැ. කියන කොලාපයින ගතිය අනිත් පැත්ත තමයි කිදා බහින ගතිය. බැස ගන්න ගතිය ඒක නැහැ. ඒක නිසා ඒ පිලාපන ලක්ෂණය නැහැ කියන අදහසින් තමයි අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ. ඒක තමයි සතිය ලක්ෂණය. දැන් සතිය යම් තැනක තියෙනවා නම් ඒ තමන් දන්නවා මේ අරමුණේ ඉන්නේ කියලා අරමුණේ කිඳබයි. කිඳබයි නැතුව අරමුණේ හිටියට එතකොට ඒ සත්‍ය කසාගෙන යනවා හුලඟට කසාගෙන යනවා වගේ.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 අන්‍ය විಹಿತ නොවේනවායි කියලා කියන්නේ පාඩම උගන්වනකොට වටපිට බලනවා අතපය හොල්ලෝලා ඉන්නවා එක එක දේවල් කරනවා. එහෙම නොවි එලබසිටි සිහියේ දෝතිම්ම මුළු හදින්ම බණක් අහනකොට කියනවා හිත නමාගෙන කන් යොමාගෙන බණ අහනවා කිය. එහෙම නැත්නම් එක එක දේවල් කරමින් බණ අහනකොට කියනවා අන්‍ය වේිත වෙලයි කියලා. අන්‍ය වේිත භාවය එතකොට භාවනාවේ ආරමුණකට හිත දානකොට අන්‍ය වේිත භාවය අසත්‍ය දක්වනවා. ඒක තමයි ලෝකේ හැටි. ලෝකේ එකවරකට එකක් කරන්න කැමති නෑ දහසකුත් දේවල් දාගෙන මට වැඩ තියෙනවා කියලා එකක්වත් හරියට කරන්නේ නැහැ. කෙරෙන්නේත් නැහැ. කරන්න බෑ. ඒ වෙනුවට එකක් කරන්න යනකන අපිට ඔය තරම් විවේකී ඕක කර කර ඉන්න වෙලාවක් නැහැ.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 එල්ලට විදින්න යන එකට ටාගට් ෂූටින් කරන එකට තුවක්කුව තුවක්කුකාරගේ දක්ෂකම තියෙන හදන මිනිහාගේ මේ එකලස නෙවෙයි මනස හරියට ගත්ත ගමන් එල්ලෙට තියාගන්න පුළුවන් නම් එයා ඉතින් තෑගි හම්බ වෙනවා මේ එල්ලෙදී මේ අසමෝෂ භාවයේදී සමත භාවනාදී පාවිච්චි කරන්නේ ටාගට් ලැල්ලක් විපස්සනාදී පාවිච්චි කරන්නේ පයින් පිම්මනේ සතා පණිද්දි තියන්නේ නිසා එතන එල්ලේ හරිම සෙල්ලක්කාරයි. ඒ මොකද අරුණ කොයි අතට යයිද කියලා කියන්න බෑ. එනේ එනේ එනේකට එනේන තාලෙට මෙනෙහි කරනවා කියලා කියන්නේ පහින පිම්මට පිටියන්න හදනවා වගේ. ඒක නිසා සමත කරපේ කරන ලේසියක් තියෙන යතුවක් වඳුනනවා එල්ල වෙච්ච ධාවනුව උණ්ඩේ දුවන බවත් උණ්ඩේට අවශ්‍ය ලෙට යෑමේ ශක්තියක් ස්වයන් සිද්ධව නැති බවත් එල්ල කරපු ධ්‍යාන ගන්නවා කියන බවත් හොඳට තේරුම් ගත්තාට පස්සේ අර සමත අසමෝෂ භාවය විපස්සනා සම්මස්භාවයට දා ගන්න පුළුවන්.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 දහසකුත් දේවල් Tamange අවධානය පිණිස ගොජ දමමින් තියේදී අවශ්‍ය කරන අරමුණ විතරක් කිට්ටු කරලා ඇසුරු කරන්න පුළුවන් ඒ වශිය අවශ්‍ය විශේෂයට අභිමුඛ වෙන්න පුළුවන් වශිය අර ඉස්සලා තියෙන අසම්මෝස රසයත් එක්ක බොහොම සම්බන්ධයි. එහෙම නැත්නම් හිත පිස්සු වෙච්ච වඳුරෙක් වගේ කොයි අරමුණෙන් කොයි අරමුණට පණියද දන්නේ වඳුරා කල්පනා කරලා නෙමෙයි පණින්නේ. බැලුවා බලපු ගමන් පැලියරයි. අන්න ඒ වගේ හිත භාවිත හිත ආසතිමත් හිත අරමුණට පයින් වේගය හිතා ගන්න බැරි තරම්. භන්දනං චපලං චිත්තං යත්ත කාමනිපාතිතං මේක බොහොම මේ චපල සැලෙන හිතක් තියෙන. කොතනද කාමේ තියෙන්නේ පැන්නා. ආයේ මේ පළඟටිය ගින්නට පැන්නා.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 ඒ නිසා මේ සඳහා ආයෝජනයක් අනිවාර්යයෙන්ම කළ යුතුයි. එනිසා හඳුන්වා දීමේදී සතියට දෙන්නේ ওই වගේ ওই ලක්කන රත පච්චපට්ඨාන පදට්ඨාන කියන කාරණා. ඒක ආධුනිකට හඳුලා දුන්න සමාජලාට මදාත් මට්ටම ඉහළ මට්ටමක් නියෝජනය කරන ඇති. නමුත් මේකවත් දැනගෙන සතියට බැසගත්තොත් ඒ යෝගාවචරය ඊට පස්සේ ගොඩාක් කරදරකාරී බහුල වක්කීම් බහරවලදී තේරුම් ගන්නවා කේම කරන්න බෑ. ඒක සම්පූර්ණ අවුල්පාස වෙන්න නිසා අපි භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා රූප බලන්නේ නැතුව, ශබ්ද අහන්නේ නැතුව, ගඳ නැතුව, රස නැතුව, පහස නොදී ඉබේ ස්වභාවයෙන් ආනපානතිකේ වගේ දෙක සතිය පිහිටවල ගොඩාක් පුරුදු කරන්න ඕනේ. අර කවුරුත් නැත්නම්ක වයිසිල්ලක් පදින්න පුරුදු වෙලා කෙලින් කරගෙන යන්න ඕනේ. අන්න එහෙම කරගත්තට පස්සේ ඒකට අපි සතර සතිපට්ඨාන සතිය කියලා කියනවා. ඉස්ලාම මේක පටන් ගන්න කාර්යපසනාවයි. මම මේ ඇයි මේක ඉස්ලාම් පටන් ගන්න කායනුපසනාව කියලා නැවත නැවතත් කියන්නේ මේ ਸਰවඥාන්සේ කායනුපසනාවට පටන් අරගන්නට අනුදැනව දරලා තියෙන්නේ අද තියෙන ගොඩක් භවනා ක්‍රම කායනුපසනාවට කෙලිම වේදනානුපසනාව යනවා.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 එදින්දා ජීවිතේදී හරියට චෝදනා කරනවා. මේ මේක කිකේ ගහනවා මේ මේ දේවල් මම යකට බලපෑම් කරනවා පිළිසිදු නැහැ ආදි වශයෙන් හරියට චෝදනා කරනවා මොකද ඒ සතියට අවශ්‍ය වාතාවරණේ පරික්ෂණාකාර මට්ටමින් බලාපොරොත්තු වෙන නිසා එතකොට මේ සති ඉන්ද්‍රිය අවස්ථාවේදී යෝගාවචරයා හොදන්ට සුද්ධ කරපු තුවාලයක් වගේ.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 තවානි කවදාකවත් gediy හැදෙන්නේ නැහැ. ඒ නිසා ඕක අමාරු උනත් කමන්නේ කුඹුර හිටවන්න. මුල් භූමියේ හිටවන්න. හිටවපු ගමන්ම මේ ගස් වලට නෙල්ලු රෝගේ. අර තවාන තිනකොට හේවන දීලා, වතුර දීලා, පහසු කන්ටික දීලා, අගුව වැටෙන්නේ නැතුව තියාගෙන හිටියට තවානේ ගිහිලා ප්‍රධාන ඊට මේ හිටවපු ගමන් ඒකට අපි කියන්නේ නෙළුම් රෝග කියලා. ඒ නිසා මේ සති ඉන්ද්‍රිය මට්ටමින් එකනහ මේ අර කොහොම ලපටි එළවලු ටිකක් කඩලා තැනකින් තැනට ගෙනියනකොට ඒක තැලිලා පොඩි වෙන්න වගේ. තවානක තිබුණු පැල ටිකක් වගේ බොහෝ මෙලෙක් මෘදු ගති තියෙනවා. ඉතින් ඇත්තටම මේ සති ඉන්ද්‍රිය මට්ටමේ තමයි මේ භාවනා මධ්‍යස්ථානය.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 ඒ විතර නෙවෙයි භයානකම දේ මනසයි ඉන්න පරිසරයත් උතතරපත් කරනවා. විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානයේ ඉන්න වැඩිමහල්ලෝ උගන්නන කෙනා මේ සතිය ඔය යටලෙල්ල විතරක් නෑ පාඩිය විතරක් නම් කාලා තියෙන්නේ ඒ පුද්ගලයාට අර බොහෝ දිනාගේ නැත්නම් සතිය භාගට තියුණුච්ච භාගට තම්බිච්ච අලියක් තියෙන කට්ටිය කතාවල වලට එකතු වෙනවා පෙන්ලා දෙන්න දන්නේ නැහැ මේ විවිධ විෂම තත්ත්වයටදීත් පුහුණු වෙච්ච සතියට ඉන්න පුළුවන් කියන්නේ නැත්නම් සතිය ඉන්දියට සති බලයෙන් බාඩපත් වෙන්න පුළුවන් කියන්නේ නිසා සති බලයක් බාටපත් වීමේදී ඒකට සීයේ බලමහිමේ කියලා කියනවා. අන්න එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බල කතාවේදී පරිසම්පද මාර්ගයේ බල කතාවේදී කියනවා පමාදේන කම්පතිටි සති බලං කියලා අප්‍රමාද වීම සතිය තමයි. නමුත් අනන්ත අප්‍රමාද අප්‍රමාද වෙනකොට ප්‍රමාදය අපේ අතින් සිද්ධ වෙනවා. කෑම කනකොට මතක නැති වෙනවා. ප්‍රතිවීක්ෂා කරන්න. මේ කෑම ගන්නේ මොකටද කියලා. කුටියකට ගොඩ වෙනකොට මතක නැති වෙනවා. සීනාසන ප්‍රතිවේක්ෂාව කරා. භික්ෂුන් වහන්සේ තමයි. සිවුර වළඳනකොට මතක නැති වෙනවා. ජීව ප්‍රතිවේක්ෂා කරන්න. ඊළඟට ටිකක් වළඳන වෙලාවේ මතක නැති වෙනවා. ඒ ඒක ප්‍රතිවේක්ෂා කරා. ඒ නිසා මේ විනය පැත්තෙන් ගත්තත් අඩුපාඩුවක් වෙනවා. ධර්මයේ පැත්තෙන් ගත්තත් අඩුපාඩුවක් වෙනවා. ඉතින් ඒ නිසා සම්ප්‍රදාය කොච්චර මේක අපි වහලා ගත්තද කියලා කියනවනම් විනයාචාර්ය වංශල මේක පෙන්නලා කියනවා මෙහෙම හැමදාම වෙනස අතීත ප්‍රතිවේක්ෂාව කරලා කොහොම හරි දවසේ ණය ගවන්නේ. නිසා අතීත ප්‍රතිවේක්ෂාව අනිවාර්යයෙන්ම කළ යුත්තක් වඩපත් කරලා තියෙන්නේ කවදාකවත් මේ සතියේ බලමහිමේ කියන එක.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 දැන් දැනගෙන අමෝරාවෙන් ගෙනලා ආයේ වමේ දක්න පිහිටවන්න ඕනද කියන එක සොයා ගන්නසුළු ගමනින් භාවනා කරන්න හිත පිට ගියා කියලා පශ්චාත්තාපයට වැඩි වෙලා හිට ගන්න තරකයි. වෙලා ගන්න තරකයි. දැනගත්ත ගමන් හිත මූල කර්මත්තාන්ට එනවනම් ඒක පශ්චාත්තාප වේතු කාණානේ සතුට වේතු කාණා නිසා පශ්චාත්තාපේ පැත්තට දාලා හිත පිට යන එක හිතේ තියෙන සංඩාල ගතිය. මොකද හිත පිට කියව දැනගත්ත ගමන් ආපහු එනවනම් අරමුණට ඒක දිගුණා සතුට වේතු. මොකද පිට ගිය වෙලාවේදී පිට ගිය බව දන්න කමේ සතිය සතියේ ඉන්න වෙලාවේදී සතිය තියෙන බව දැනගන්න සතියට වඩා බොහොම බලවත්. මම දැන් සතිය මම දකුණ කරගෙන ඉන්නකොට සතිය කියනවා බව දැනගන්න එක හොඳයි බලවත් තමයි.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 නිසා හිත පිට යන එක හොඳ නරකක් නෙවෙයි හොඳයි කියලා හිතේ. යට යන වෙලාව පවෙන එක ස්වභාවයෙන් වෙනවද? එහෙම නැත්නම් ඒක හිතලා අමෝරාවෙන් ගන්න ඕනද? ස්වභාවයෙන් වෙනවනම්. ඒක කොහෙන් වෙච්ච එකක්ද? අර කලින් වෙච්ච වැරදිම තමයි මට ඉඳගෙන වෙච්ච එකක් තමයි. මෙතෙක් කල් ගියා. යනකොට කණින් ඇදලාගෙනත් දැම්ම. නමුත් ඒ නිසා යම් ප්‍රමාණයක දැන් බය ලැජ්ජාව පිටලා තියෙනවා. වම වම දකුණු දකුණු කියලා යනකොට සත්හනකොට රූපහනකොට මේක විය යුක්තක් නෙවෙයි කියලා හිතාපව වෙනවනම් අන්නේ පමාව වුණයි කියලා නැවත අප්‍රමාදී තත්ත්වයට පත්වෙච්ච කන වෙච්ච පමාවට පශ්චාත්තාප වෙනවනම් අර අලුත් ලැබිච්ච අප්‍රමාදයත් කෙලසිච්ච තත්ත්වයකටපත් වෙනවා. හීන තත්ත්වයටපත් වෙනවා. අන්නේම නොවීම පිණිස මේ ලැබිච්ච අප්‍රමාදයේ අර කලින් වෙච්ච චිත්තක්ෂණ ප්‍රමාදයට ගැන නොසලකා මේකට සලකනවා කියන එක සත්පුරුෂ ගතියක් විදිහට පේනවා. ඒක යෝනිසමංස්කාරයක් නැත්නම් බොහොමත්ම නොනින් සලකා බැලීමක් විප්ලවීය සලකා බැලීමක් විදිහට පේනවා. ඉතින් මෙන්න මෙතෙන් ගිය වෙලාවේ තමයි යෝගාවචරය සතිය තනියම හිට ගන්න පටන් ගන්න.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 ජීවිතේ යන කාටවත් යන්න දෙන්නෙත් නෑ. ඒ මනසකෙත් ඇඟේ ඉලිලා කියනවා ඔයාලා සතිය වැරදිලා සතිය නැති වෙලා කොහොමද සත්‍යමත් ඉන්න ඕන කියලා අනුමුත් හදන්න හදනවා. මොන සතිය පිළිබඳව සති බලය දන්නේ කන දන්නවා. මේ සති ඉන්ද්‍රියේ ඉඳලා බලය ළඟට යනට තැහෙනි මේ ઈચ્છා බංගත්‍ය ඇති වෙනවා.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 දෙවෙනි මේ සතියෙන් හම්බෙන එක පළවෙනි පන්තියේම ඍජු අත්දැකීම. මේක හරියට කියනවා නම් ඔය මානසික අසහනයකටපත් වෙලා අපි යනවා උපදේශනයක් හොයන්න. උපදේශන ලෙසෙල්ලන්නේ පැයකට විතර උපදේශනයක් ගන්න හොන්ත ගාණක් ගවන්න ඕන. ඉතින් ගියාට පස්සේ මේ මිනිස්සයා අපිට කතා කරන්න ඇරලා ඇරලා ඇරලා ඇරලා විවේකීව ඉබේ කතා කර තැනට ආවට පස්සේ මේ මූලේ හොයාගන්න. මේ පොඩි කාලේ වෙච්ච මොකක් හරි අභීතිකාවක් නැත්නම් පෙර ආත්මික ගිනාප එක. පටේක මානසික විද්‍යාව පෙර ආත්ම කතාවක් නෑ. මේ ආත්ම බීජිකාව යන්නේ ඒක ඇසුරු කරන්න දෙනවා යාට. නැවත නැවතත් එතෙන් යනකොට ඒ ලෙඩේ හේතු වාලේ ඒ ඒ ඔඩු දුවපේක මතු කර දැමීමෙන් සනීප වෙනවා. සනීප වුණාට පස්සේ මනුස්සයාට ඒ රෝගේ සුව වෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණය යටිපහුවෙච්ච දේ ඉස්මතු වෙන්න දෙන එකයි කරන්නේ. ඒක සාමාන්‍ය සભ્ય සමාජයේ කරන්න බෑ. එනිසා ඒ උපදේශන දෙනකොට ආරක්ෂක කාමරයකට ගිහිල්ලා තොරතුරු හෙලි කරන්න නැති වෙන්නේ දෙන්නගේ විසගෙන වෘත්තීමේ වශයෙන් මම මේ සේවය කරනකොට මට මෙච්චරක් ගෙවන්න ඕනේ අන්න එහෙම කියලා කිවිසුමක් කරත වෙන්නේ.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 ඊයරසන හොඳම උපදේශකෙක් වෙන්න නම් කතා කරන එක නිසින්ද කතා කරන්න ඉඩ දීලා. يعني බාධාවකින් තොරව සભ્યත්වයට යට කරන්නේ නැතුව ශික්ෂණයකට යට කරන්නේ නැතුව දෝරේ ගලන්න හරි. අර නිදහසේ ටික හෙලි වෙන්න දෙනවා නිකන් හීනයක් දකිනකොට වගේ. ඒකල අසන්න පූර්ණ අහගෙන ඉන්නේ බීරෙක් වගේ හැදෙන්නේ.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 එයා බලනකොට බුදුහාමුදුරු පැහැදිලිවම කියලා තියෙනවා. ඇසත්‍ය අන්දෙක් වගේ හිටපන්. කන් ඇත්තේ වීරෙක් වගේ හිටපන් කියන එක. ඒ දෙක සම්බන්ධ වෙනවා ඊට වැඩි එයා එයා ඒක ඉච්චනම මතු කරලා තේුන්නේ එයා පෙන්ලා දීලා දෙන්න හදපු එකෙන් මට කියනකොට තියෙන්නේ සතිය වටනකොට තමන්ම තමයි උපදේශනයක් තමන්ම තමයි ලෙඩ සතිය තමයි බේද හිතට උහි නන්නත්තර වෙන්න දෙන්න ඕන. ඕනි හිතවිල්ල හිතපන්. ඕනි කුණු කන්දලක බලයන්. ඕනි වේදනාවක් විඳපන්. එஞ்சා අරමුණ අතල දාපන්. ඒකට කමන්නේ නැහැ. හැබැයි ඒ වෙනකොට ඉන්ද්‍රිය මට්ටම දැනගෙන එයාට ඒ ඒ සීමාවට යන්න ඇරලා බලනවා මේ මේ හරගා යන්නේ කොයි කොල් පොල් ගහ කන්නද? කොයි කේල් ගහ කන්නද කියලා.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 භාවනාවට හිත යොදලා ඉන්න වෙලාවකට නැද්ද කියලා වෙනසකුත් නැහැ. ඕන වෙලාවක ඒ බල සත්‍ය වාඩපත් වුණාට පස්සේ තමයි තේරෙනවා ඒ හිත නන්නත්තර වෙන්නේ ඌට ඌට හිතන වෙලාවට. නන්නත්තර වෙච්ච හිත ඇතුළට එන්නේ ඌට හිතිච්ච තාලෙට. ඇතුළට එන හිත බුද්ධ පාක්ෂිකයි පිට යන හිත මාර පාක්ෂිකයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මාර පාක්ෂික හිතට කනගාටු වෙන එක තමයි භයානක මාර පාක්ෂික දේ. මාර පාක්ෂික යවිච්ච හිතට කනගාටු නොවීම තමයි බුද්ධ පාක්ෂික දේ. ඒක තමයි කියන්නේ පමාදේ නකම්පටිචි සති බලන් කියලා. එදාට යෝගාචරය තමන්ම බුදු වුණා වගේ සියලු ශක්තියින් තමන් තුළ තියෙන බවත් මේ දේවල් වලට පශ්චාත්තාප වීම තමයි කෙලස් කියන්නේ.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 මොකද Taman වග වෙලානේ තියෙන්නේ සතියේට. කොහොමද මොන જાති කරලා තියෙන්නේ උදේ ඉඳලා හැන්දන ගන්න සතිය පවත්වා ගන්න බෑනේ. ඒ පැවැත්වුවත් අල්ලපු ගෙදර මිනිහට හරියන්නේ නැහැ. වැරදි දකින්න කාට වැරදිමනේ වෙන්නේ නිසා කියන කටට හේම කියන්නත් එකක් ප්‍රතික්ෂේප කරන්නත් එපා.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 ඇයි මේ මිනිසුන්ට වරදින්නේ? ඇයි Tamanda වරදින්නේ? අනේ Tamanda වැරදිච්චාම මේකට දඬුවම් කරන පශ්චාත්තාප වුණොත් තව අනාගත චිත්තක්ෂණ රාශියක් ආభాෂණය වෙනවා කාලකන්ණි වෙනවා සතිය පිටව ගන්න බෑ. ඒ නිසා වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා තමයි නැවත අලුත් හිතක් ඇති කර ගන්නවනේ. එමෙච්ච මැරලා ඉපදුනා වගේ සම්පූර්ණ ජීවිතය සලකා බලන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ වැරද්දක් දකපුවාම මේ මනුස්සයා කියනවා නම් වැරද්දක් මගේ තුණා කියලා හොඳට අහුම්කන් දීලා බලන්න උඹෝයි වැඩේ කෙරුවට මම හිටියනම් මටත් ওই දේ තමයි. දැන් මම වැරදි කළා නෑ අර මනුස්සයා කියන වෙලාව විතරයි. ඒකට පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. ඒ වගේම කාටවක කල්යතු කියන්න බෑ මේ සතිය පිටන්න ඕන 100ක් හරිද නැත්තම් මෙහෙන්න එපා ඒ තේරෙනවද Tamanda බෑ කියලා එචා කාටවක නිදි දාන්න යන්නේ නැහැ හැබැයි ඒ කියන දේ පෙන්ලා දෙන දේ වෙන කෙනෙකුට වඩා කොහොම හිත රජිනා තාලෙට ධර්මානුකූලව කරුණාවේ මෛත්‍රියෙන් කියලා දෙනවා මේකට කියන්න පුළුවන් මේ සතිය පිළිබඳව මඳහත්පත් කියන මම නැවතත් ඒකම කියනවා මේක තේරෙන්නම යම් ප්‍රමාණයකට සතිය වඩන්න උත්සාහ කරලා පශ්චාත්තාප වෙනවා ධර්ම නොදැනීම නිසා ඒ නිසා තමයි සතිය වෙලිලා අතහැරලා දාන්න බෑ මට මේ කරන්න බෑ.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 ඉන්ෂුරන්ස් කම්පැනි අරසාලි ටික අරගෙන උන්ට ලෙඩ අදිනවා. වැඩිම ඉන්ෂුරන්ස් කම්පැනි කරන්නේ මෙච්චරයි. මොන වරි කමකින් මිනිසුන්ට ලෙඩක් ඇති කරලා දාන මොන වරි අනිශ්චිතතාවයක් ඇති වෙන ඉතින් මිනිස්සු වැඩි වැඩියෙන් ඉන්ෂුරන්ස් දානවා. දැපල පස්සේ දැක්කනේ අපි එහෙම නොහිතන ඉවරයි වැඩේ කියලා බලන බලනකොට කරලා තියෙනෙත් මේකට.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 MRI එකෙන් අල්ලන්න පුළුවන්. ෆන්ක්ෂනල් MRI අල්ලන්න පුළුවන් මේ සේරම යකඩ. අනිත් එක ඒක හම්බ මේ මැෂින් එකේ ඉන්න එක තන්නේ කර සල්ලි පිටිපස්සේ ඉන්නේ මොනම හැඟීමක්වත් නැහැ. උන් එක ළඟට යනවා කියලා කියන්නේ අපාය යම පල්ලෙක් ළඟට යනවා. ඌ බලන්නේම මේකෙන් කීයක් හරි හම්බ කරගන්න. ඒක ලියල නැති වුණත් කමන්නේ මේකේ වකුගඩුවේ gediyak එන්න වගේ ලකුණක් තියෙනවා කියලා කිව්ව අරුවට ඇති ඒක. පරම්පරා ගානකට ඇති ඒතකොට gediyak එනවා. එදාට ගෙදර එන්නේ මණිකක් හම්බුණා. අපි අම්බෝ අද තමයි මෙච්චර කාලෙ එකකවත් හම්බුන්නේ නැහැ report එකේ හොඳ දෙයක්.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 දොස්තර ගියාම දොස්තර පටිච්චසමුපාදේ උගන්වනවා. දොස්තරට සතුටට සත්‍ය උගන්වන්න හදනවා මේ මොකද්ද ආම්තුර ලෙඩේ. ඒකනේ ස්වාමී මහත්වෝ බාන කොච්චර අනිත්‍යදනේ කොච්චර අසුබදනේ කියලා දොස්තරට අර මනසට වෙලා නැහැ. ඊමණස යනවා යන්නේ. එකම වෛද්‍යවරයෙකුට බාහනකාරින්ට බෑ. භාවනා කරන හද යක්කෝ අනේ යක්කොන්න අන් වෙනවා. ඉතින් වෙන්නේ මොකක්ද අහන බණ කරන මොකද්ද වෙන්නේ? ඒක දිහා බලන්න මොකද වෙන්නේ කියන්නේ කියන්නේ ඒක නෑ. මට ෂෝක් එකකට පටිච්චසම පදේ තේරුණා කියේ. මට බුදු පිළිමක් දැක්කයි කියේ. ජේතවනාරාමෙත් දැක්කයි කියේ. ඉතින් මොකද්ද වෙන්නේ මෙතන? අංජනම බලන එක හනුව ගැන කියන්නේ නැත්නම් ගුරුවා මොනව කරන්නේ? උඩ තියෙන අනුවයන හැරි බලලා කියන එකයි. උඩ තේරෙන්නේ නැත්නම් මේ දකින දකින්ද කියන්න ඕනේ කියලා ඕන ඔය ප්‍රශ්නය අද තියෙන භාවනා ලෝකේ. එචා සතියේ මේ මධ්‍ය මට්ටම කියලා මේක කිව්වට මේකේ ජීවිතේ විශාල වෙනසක්. විශාල මේ නැවත ඉපදීමක්. එහෙනම් නැවත සලකා බැලීමක් සිදු වෙනවා. අන්න ඒක දැකපු දවසේ නිවන් ඕනේ නැහැ. ඉනේන සංසිද්ධියේදී මේ වෙදකම මොකද්ද වෙදකම මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඉන්සාර සර්වඥාන්සෝය මේ ඉතිවුත්තක පාළිය සඳහන් කරලා තියෙනවා ද්වේමේ භික්ඛවේ පරියායන තථාගතෝ ධම්මං දේශේති තථාගතප්ප තථාගත ද්වේමේ භික්ඛවේ පරියායන ධම්මං තථාගතෝ ධම්මං දේශේති මහණි තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ දෙතරයි එක තමයි අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඩම ධම්ම දේශනා අච්ඡං අච්ඡතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේශනා කියලා කියනවා. මහනි වැරද්ද වැරද්ද වශයෙන් දකුව. ඒක බුදුහාමරගේ පළවෙනි මොහොත ඉස්සලා තියෙන මේ ධර්මදේ ඊට පස්සේ වැරද්ද වැරද්දෙන් දැකලා ඒයින් වෙන්වීමට ඒයින් නිබ්බිදාවන් ලබා ගැනීමට විරංජනේ වීමට කටයුතු කරනවා. අපිට වෙලා තියෙන වැරද්ද වැරද්දෙන් දකින්න හදිසි. ඒකට ඉස්පාසු නැහැ. ඉක්මනට බෙදකම කොහෙද? ඒකල හිතනවා මේ වෙදකම දන්නේ කරන්න මගේ ලෙඩේ තේරෙනවා කියලා. කවදාකවත් ලෙඩයි වෙදයි නම් හම්බ වෙන්නේ අපි ඉදාස රීටිය දිස්තන්තරි දොස්තර මාර්ටි දෙමළ මිනිස්සෙක් මයිදාන පින් බේතාලා කියලා කියන්නේ. ඉතින් හැම්බිරිසා වෙන්න ගියාම මිනිහා කායන් හොටි හද හට්ටියක් හදාගෙන එනකොටම වක් කරනවා දෙනවා. ඇයි ඔක්කොම හැම්බිරිසාව ගමට හැම්බිරිසාවනේ. ඉතින් නිසා අපිත් ඉන්න අපේ ගෙදරත් තියෙන 10 දෙනෙක් විතර අම්මා දාන්නවා හතර පහ දෙනෙකුට එම්බ්‍රෙඩ් චාව හතර පහ කරනකම් අම්මා අපිව අඬ ගන්න යන්නේ නැහැ. අඬ ගන්න කියලා අර පොලිම එලිපත්ත බයිනකොටම නම ගම වයස ලෙඩේ තුන් දින යනකොට ඉරුදේ. ඊගා එකන එලිපත්ත ළඟට යනකොට අහන නම ගම වයස ලෙඩේ ජාර එම්බ්‍රිසා කියනකොට තුන් දිනවා. මේ බේත් ගන්න වක් කරන එකට බේත් දිලා යනවා. ඉතින් අම්මා ඉස්ලාම් ඉගෙන දොස්තර මහත්තයෝ ලිරේ මොකද්ද කියලා දැනන තමයි ආවේ ඔයා ගාට ඔබට පරීක්ෂා කරලා බලන්න කියලා. එතකොට තමයි ලෙඩාතිය කරන්නේ. එනිකන් ලෙඩාතිය බලන්නේ නැහැ. නම කම වයස එච්චරයි ෆිල් කරන්න තියෙන්නේ. ෆිල් කරපුවම තුන්ඩු දෙනවා තුන්ඩු දීම කරන බෙහෙත් පක් කරන එක බෙහෙත් ටික දෙනවා යනවා. කවදාකවත් ලෙඩා වෙත හම්බ වෙන්නේ ස්පෙෂලිස්ට්ලාට එච්චරවත් නැහැ මොකද මෙයාට විනාඩි 5ක් ගියොත් ඊගා තුණ්ඩු වෙන එක කරාගෙන රුපියල් 200ක් ගොඩ හම්බෙනවා. මෙයාට වැඩි විස්තර කතා කරොත් එහෙම පොතට යා පොතක් දෙනවා. පොතේ බැලුවට අට්ටක් ගාලා ඊගා තුණ්ඩුලිය කියනකොට හරි හරි හරි නර්ස් එක අනිත් කෙනා ඉන්නේ. යාව තාත් 500යි. අයියෝ. අර දොස්තර මහත්තයා කියන එහෙම හිට කියලා තියෙනවා මේ සංඝ වහන්සේලා දාලි ගන්නයි. ඉතින් එයා කියලා තියෙනවා. එයා කියලා තියෙනවා. තුණ්ඩුවක් ගන්න නැතුව එන්නේ කියලා බයක. ඒ තුණ්ඩුවක් ගත්තාම වෙන්නේ මොකද්ද? තුණ්ඩු ගන්න රුපියල් 200ක් ගෙවන්න. දොස්තර රුපියල් 1500ක් ගොල්ලෝ කොහොමද ගියුම් ගන්න ගෙවනවා කියලා. ඊට පස්සේ අතෙන් දුන්නා පස්සේ දොස්තර ලියනවා අරකේ මගේ ගාන කපන්නේ.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 උන්වහන්සේ කියලා දෙනවා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ. තුම්මේ කිච්ඡං ආතප්පන් අක්ඛාතාරෝ තථාගත මෙන්න බලට පාර බෙන්ලා තියලා තියෙනවා කල යුත්තේ උඹලා කරපල්ලා කියන වෙනුවට කරලා තියෙනවා කියලා තියෙද්දි අපි හිතනා මේ රෝග නැති කරන්න දුක නැති කරන්න මේ කපුවට පුළුවන් වෙයි, දොස්තරට පුළුවන් වෙයි, එහෙම නැත්නම් මේ දේශපාලනඥයන්ට පුළුවන් වෙයි, ආර්ථික විශේෂඥයන්ට පුළුවන් වෙයි. සත්‍ය පිළිබඳ දන්නවනම්, සත්‍ය මට්ටමටවත් දිගට මැදටවත් ගිය කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් තමන් ගැන තමන් අදහනවා. තමන් ගැන ශ්‍රද්ධාවක් ඇති කරන තමන්ගේ සීලය පුළුවන් තරම් දැඩි කරගන්නවා. හැකිතාක් දුරට සත්‍යමත් වෙන්න උත්සාහ කරන එක දැනගන්නවා. මේකට ඥානෙ කියන්නේ ඥානෙ කියලා කියන්නේ ස්වයන් සිද්ධ දෙයක්.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 ඉතින් අර ඈතට ගිය මිනිස්සු දැන් ටික ටික ටික ටික මේකට ලඟ වෙමින් පවතිනවා. ඒ නිසා භාවනා කරන කෙනාට මේ ස්ථාවර පිළිබඳ ලොකු අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි මේ ටික අහලා නැත්තම් මේකට ක්‍රියාත්මක කළා නැත්තම් ඉතින් සතිය ඒ ඒ පණරේ ලබන්නේ නැහැ.